मन्थ चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदा ධම්මස්සවනකාලෝ අයං වදන්තා ධම්මස්සවනකාලෝ අයං වදන්තා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 ඒ අධ්‍යාත්මික හා බාහිර ලෝකය පිළිබඳව නිවැරදි ආකාරයට දේශනා කළ අපේ ශාස්ත්‍රඥ වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ අධ්‍යාත්මික ලෝකයක් බාහිර ලෝකයක් මේ දෙක පිළිබඳව අපි තාම හරියටම දන්නේ ඒ දන්නේ නැති නිසා තේරුම් ගත්තේ නැති නිසා අවබෝධ නොකළ නිසා අපි අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්න පුරුදු වෙලා තියෙනවා. දුක්ඛ දේ සැපයි කියලා ගන්න පුරුදු වෙලා තියෙනවා. අනාත්ම දේ ආත්මයි කියලා ගන්න පුරුදු වෙලා තියෙනවා. අසුබ දේ සුබයි කියලා ගන්න පුරුදු වෙලා තියෙනවා. මෙන්න මේකෙන් අපි මිදෙන්නට ඕනේ. නිවැරදි අවබෝධය නිවැරදි ලෝකයේ සිදුවෙන ක්‍රියාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙනෙක් පැත්ත. අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියන කාරණය. නමුත් අපිට තාම හරියටම අවබෝධ වෙන්නේ නැහැ. අපි මේට කලින් ධර්ම දේශනාවල කරුණ 88ක් පිළිබඳව දේශනා කරලා තියෙනවා. තවත් කරුණු රාශියක් තියෙනවා අපට විග්‍රහ කරන්න. බෙදලා බලන්න. කොටස් වලට වෙන් කරලා හොයන්න. අදත් අපි මේ පිළිබඳව කතා කරනවා. මීට කලින් අපි 28ක් රූප පිළිබඳව දොරවල් හයක් පිළිබඳව අරමුණු හයක් පිළිබඳව විඥාන හයක් පිළිබඳව ස්පර්ශ හයක් පිළිබඳව සංඥා හයක් පිළිබඳව වේදනා හයක් පිළිබඳව සංචේතනා හයක් පිළිබඳව තෘෂ්ණා හයක් පිළිබඳව විතර්ක හයක් පිළිබඳව විචාර හයක් පිළිබඳව පසුගිය දේශනා තුළ ඊටාත්ම ලස්සනට අපි පැහැදිලි කරා ඒකින් එක බෙදලා වෙන් කරලා කොටස් කරලා මේ චිත්තසංතානය අපිරිසිදු කරන ආකාරය පැහැදිලි කරා. දිටි විසුද්ධියේ තුලින් අපට අවබෝධ කරගන්න තියෙන කරුණු රාශියක්. පළවෙනි කාරණේ තමයි නාම රූප වශයෙන් අපි අවබෝධ කරගන්නට ඕනේ. ඒ වගේම ස්කන්ධ පහක් වශයෙන් අපි අවබෝධ කරගන්නට ඕනේ. ආයතන 12ක් හැටියට අපි අවබෝධ කරගන්නට ඕනේ. සතරමහා ධාතු හැටියට අවබෝධ කරගන්නට ඕනේ. සාස්වත දිට්ඨි හා උච්ඡේද දිට්ඨි වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ. දිට්ඨි විසුද්ධියේදී මෙන්න මේ කරුණු ටික අපි සම්පූර්ණ කරගත්තොත් අවබෝධ කරගත්තොත්, නිරවුල් කරගත්තොත් අපිට ඊළඟ විසුද්ධියට යන්න පහසෙන් යන්න පුළුවන්. ඒකාංකා විතරණ විසුද්ධියට. ඒකාංකා විතරණ විසුද්ධියට ප්‍රත්‍ය වෙන්නේ ධිට්ඨි විසුද්ධියයි. එනගේ ධිට්ඨි විසුද්ධියේ අද දේශනා කරනවා රූප පිළිබඳව. ඔයත් දන්නවා රූප කියපුවාම රුප්පණේවත් වෙනස් වීමට රූප කියලා කියනවා. රූප කියන්නේ සතර මහා ධාතුන්ට. විකාරයට පැමිණෙන නිසා රූප කියලා කියනවා. 32ක් කුණප කොටාස පිළිබඳව ඔයත් අහලා තියෙනවා. ඔයත් දන්නවා. හැබැයි හරියටම ඔක කොටස් ටික තමගේ ශාරීරිය තුළින් වෙන් කරගත්තේ නැහැ. ඒ නිසා ඔක එකත්යෙන් ගන්න පුරුදු වෙලා තියෙන රූපස්කන්ධයක් ඇටිට. ස්කන්ධයක්. ස්කන්ධ කියන්නේ ගොඩාක්. හැබැයි ඒ වුණාට ඒක ඒකත්වයෙන් ගන්න පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා ඒක උපාදාන කරගන්නවා. ඒක උපාදාන කරගත්තොත් දුක. රූප උපාදාන කන්ද දුක්ඛ. එහෙනම් ඒ දුක්ඛ ස්වභාවයක් තියෙනවද කියලා හරියාකාරවම තේරුම් ගන්න ඒක කොටස් වලට වෙන් කරනවා. කීප ආකාරයකින් වෙන් කරන්න ඕනේ. අපි දන්නවා මම සිංහලෙන් කියනවා. පාලියෙන් කියුවාම ඒත් ඒකේ තේරුම දන්නේ. කෙස්ලොම් නියදත්සම් මස් නහර ඇට ඇට ළඳ වකුගඩු. අක්මාව පෙනහල්ල පපමස හෘදේ වස්තු බොක්ක බඩවැල් පිත්තාස දිරෝපහාර නොදිරෝපහාර මොළ කියලා 20ක් තියෙනවා. තවත් 12ක් තියෙනවා. කෙල, සෙමසොටු, අඳුළු, දහඩිය, ලේ සැරව, පිට, මේදතෙල, සඳමිදුළු මුත්‍රා. ඔන්නතෙල් සඳමිදුළු මුත්‍රා කියලා කොටස් 12ක් තියෙනවා. කෙල, සෙමසොටු, කඳුළු, දහඩිය, ලේ සැරව, පිත මේදතෙල, උරුණතෙල් සඳමිදුළු මුත්‍රා කියලා කොටස් 12ක්. මේ කොටස් 32 කුණප කුණප කියලා කියන්නේ කුණු වෙච්ච ඒවා නරක වෙච්ච ඒවා පිළුණු වෙච්ච ඒවා හැබැයි අපි හොඳයි කියලා ඔක ශරීරය තුල දරාගෙන ඉන්නවා ඒක බාහිරට පේන්නේ නැති නිසා අභ්‍යන්තරය තුල තියෙන නිසා අපි හිතන එක හොඳයි කියලා ගෞරවවල දැකලා තියෙනවා ඒ හරක් ඇති කරන අය ඒ හරක්කේ මුත්‍රා ගොම එකතු වෙන තැනක් තියෙනවා. ඒක ඔයත් දාන්න මොනතරම් අපිරිසිදුද කියලා. ගවරවල පිළිකුල් කරනවා. ඒ සමානවමයි තමන් ආස්ථාවෙන් පරිහරණය කරන ශරීරය අභ්‍යන්තරයේ තියෙන ඒ ස්වභාවයක්. ඒ කොටස් 32කට වෙන් කරලා බලන්න. ඒ දර්ශනය නිවැරදිව දැක්කොත් යථාර්ථය තේරෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒකායන අයම් භික්කවේ මග්ගෝ මහණෙනි කරුවේ එකම මාර්ගයයි ඒකායන අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය මේ සිත පාරිශුද්ධ භාවයට පිරිසිදු භාවයට පත් වෙන්න සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවාණං ශෝකය පරිද්දවාණ හැඬීම අකමැතිම දේවල් ශෝක පරිද්දවාණ සමතික්කමාය ඒක සමනය කර ගැනීම සඳහා දුක්ඛ දෝමනස්සාණං අත්තංගමාය දුක් දෝමනස් අකමැතිම දෙයක් කතා කරන්නත් අකමැති දෙයක් දුක්ඛ දෝමනස්සාණං අත්තංගමාය ඥායස් අධිගමාය පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඥායස් අධිගමාය නිබ්බානස්ස සච්චි ක්‍රියාය නිර්වාණය විමුක්තිය නිදහස ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා යදිදං චත්තාරෝ සතිපට්ඨාන මේ හතරයි කතමේ චත්තාරෝ කොමන සතරක්ද ඉද බික්කමේ බික්කෝ මහණෙනි දරුවෙනි කාය කාය අනුපස්සී විහෙරති කාය කිවේ රූප කායට වාඩි කරවලා තියෙන රූප කායට කාය කායේ කාය අනුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති ඒකත් තියෙන අභ්‍යන්තරේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති සිතේ හැසිරෙන ස්වභාවය චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති අධ්‍යාත්මික හා බාහිර ලෝකයේ පිළිබඳ නීවරණ වශයෙන්, ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, සත්‍තබොධ්‍යංග වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් වශයෙන් ධර්මය මෙනෙහි කරන්නේ. කාය වේදනා චිත්ත දාන. ආතාපි කෙලස් තවන, කෙලස් දවන, කෙලස් පුච්චන සිත අපිරිසිදු කරන, සිත දූෂ්‍ය කරන, සිත කිලිටි කරන ධර්මයක් රාශියක් තියෙනවා. ඒවා තවන්න ඕනේ. ඒවා දවන්න ඕනේ. ඒවා පුච්චන්න ඕනේ. ආතාපි සම්පචානෝ මන අනුවනි. සතිමා හොඳ සිහියෙන් විනය ලෝකේ ලෝකේ කියන පංචස්කන්ධෙට විනය ලෝකේ අභිච්ඡා දෝමනස්සං විෂම ලෝභයට කිව්වා විච්ඡා කියලා. දෝමනස්සං කිව්වා දේශයට. මේ දෙක බැහැර කරන්නට එතකොට මෝහයක් නැහැ. මෝහය අවසන්. ඒකායන මගයි. ඒකෙන් මේ විස්තර කරන දෙතිස් කුණප කොටස් ආයත් වෙන්නේ කායानुපසනාවට. කරකය කිව්වේ තමන්ගේ ශරීරයට. අනුපස්සන, අනුවසීකරණ. ඒ යථා ස්වභාවය සිහි කරන්න. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිහි කරන්න කලින් සිතේ ඒකාග්‍රතාවයක් ඕනේ. තන්පත් බවක් ඕනේ. නොවිසරණ ස්වභාවයක් ඕනේ. ඒක අපි ගත්තා චිත්ත විසුද්ධිය තුළින්. ඒ සමාධිය ඇති කරගන්න ආකාරය අපි පැහැදිලි කරා චිත්ත විසුද්ධිය තුළින්. දැන් දේශනා කරන්නේ ධිට්ඨි විසුද්ධිය. එහෙනම් මේ කුණප කොටාස 32 වර්ණයක් තියෙනවා පාටක් තියෙනවා. එස්සල පාටක් තියෙනවා. ලොම්වල පාටක් තියෙනවා වර්ණයක් තියෙනවා. නියපතවල වර්ණයක් තියෙනවා. දත් සම් මස්නාර ඇට සෑම එකම වර්ණයක් තියෙනවා. ඒ වර්ණය ගන්න මනසින් වර්ණේ විතරක් නෙවෙයි. මේකේ ගන්ධයත් බලන්න මනසින්. සුවඳක්ද තියෙන්නේ ගඳක්ද කියලා තියෙන්නේ. ගඳක් තියෙන්නේ. දුර්ගන්ධයක් තියෙන්නේ. ඒක සටහනක් ගන්න. ඒක තියෙන පෙටලි ස්වභාවයන් තියෙනවා. දික් ස්වභාවයන් තියෙනවා, කෙටි ස්වභාවයන් තියෙනවා, වටකුරු රවුම් ස්වභාවයන් තියෙනවා. ඒ කොටස් වල තියෙනවා ඒ සටහනක් තියෙනවා. පිහිට ස්ථානයක් ගන්න. කොතනද කොතනද කොතනද පිහිටලා තියෙන්නේ මේවා? මේ සියලුම කොටස් වෙන් කරගෙන ඒ කොටස් එකින් එක එකින් එක පරීක්ෂාවට ගන්න. ඒ පරීක්ෂාවට කියනවා කාය අනුපස්සන. අනුපස්සන නැවත නැවත සිහි කරනවා. නැවත නැවත මතක් කරනවා. නැවත නැවත සිහි කරලා නැවත නැවත මතක් කරලා සිතට හොඳට අනුගත කරගන්නවා. සිතේ හොඳට සනිටුහාන් කරගන්නවා. ඒ වගේම පිළිකුල් වශයෙන් බලන්න මෙනෙහි කරන්න. ආශාවෙන් පරිහරණය කළ යුතු ද පිළිකුලෙන් බැහැර කළ යුතු දේ කියලා. ඒ 32ම එකින් එක පරීක්ෂා කරලා බලන්න. පිළිකුලෙන් බැහැර කළ යුතු ඒවා තියෙනවා. එහෙනම් ඒ 32 පිළිබඳව අපි නිවැරදි පරීක්ෂණයක් කළේ නැහැ. ඒ නිසා ඔක්කට රූපස්කන්ධය මම කියලා ගත්තා. රූපස්කන්ධය මගේ කියලා ගත්තා. ඔක මට අයිති කියලා ගත්තා. ඔක මගේ ආත්මය කියලා ගත්තා. ඒ තාක්කල් අපිට වැරදිලා. ඇයි? සත්‍යයෙන් තොරවයි අවබෝධය. ඒ වැරදි ආකාරයෙන් මෙනෙහි කරනවට කියනවා අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය. නිවැරදි නුවණින් මෙනෙහි කරනවා. සත්‍ය සත්‍ය වශයෙන් දකිනවා. එහෙනම් මේ 32 ගොඩවල් 32ක් වශයෙන් මනසින් හදාගන්න ඉදිරියට වාඩි වෙච්ච ස්ථානයේ ඉදිරියෙන් හදාගන්න. හදාගෙන බලන්න. මෙන්න මේ ආකාරයට බලන්න. දිට්ඨිය විසුද්ධි කරගන්න. කෙස් එක්ක සම්බන්ධයක් තියනද ලොම් කියලා? නෑ. කෙස් දන්නේත් නෑ එයාත් එක්ක සම්බන්ධකම් පවත්වනවා කියලා ලොම්. දන්නවද? දන්නේ. කෙස් කියන්නේ යම් ද්‍රව්‍යයක් විතරයි. ඒ ද්‍රව්‍ය දන්න තවත් ද්‍රව්‍යයක් මේ ශරීරය තුල තියෙනවා කියලා කෙස් කවදාවත් දන්නේ දන්නවද? ලොම් දන්නවද? මම මේ ශරීරයේ සෑම තැනකින්ම එළියට අවිලා ඉන්නේ කියලා. ලොම් කියලා කොටසක් මේ ශරීරය තුල තියෙනවා කියලා ලොම් දන්නවද? ඒ දන්නේ නැහැ. නියපොතු දාන්නවද අපි මේ ඇඟිලි 20 අග්ගිස්සේ ඉන්නවා කියලා. නියපොතු දන්නේ නැහැ. එයාලා දන්නවද අපි මේ අනිත් අයලත් එක්ක සම්බන්ධකම් පවත්නවා කියලා. ඒ දන්නේ නැහැ. දත් දන්නවද? අපි මේ ශරීරයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. උඩහණුවේ 16 කුත් යටහණුවේ 16 කුත් 32ක් දත් තියෙනවා කියලා දත් දන්නවද? අනිත් අයලත් එක්ක සම්බන්ධකම් පවත්නවා කියලා දන්නවද? දන්නේ සම දන්නවද අපි මේ සියලුම දේ ආවරණය කරගෙන පෙරවගෙන ඉන්නවා කියලා හැම දන්නේ නැහැ. මම මේ ස්ථානයේ ඉන්නේ කියලා හැම දන්නවද නැහැ. මස් දන්නවද? ශරීරයේ ඇට මිදුළු 300ක්, ඇටකට 300ක් තියෙනවා. ඒ 300ට අලවලා තියෙනවා මස්සදෙලි 900ක්. ඒ මස්සදෙලි එකක්වත් දන්නවද අපි මෙතන ඉන්නේ කියලා? අපි මේ මේ තැන ඉන්නේ කියලා දන්නවද? ඒ දන්නේ නැහැ. නහර දන්නවද? අපි ඔය සියල්ල වෙලාගෙන ඉන්නවා කියලා. ඒ නහරවල් තුල ගමන් කරන ලේ ගමන් කරනවා කියලා නහර දන්නවද? ලේ දන්නවද? ලේ දන්නේ නැහැ. නහර දන්නේ නැහැ. ඔය එකකට එකක් වෙනස් වෙනස් වෙනස් වූ කොටස් රාශියක් එකට එකතු කරලා අපි වැරදි අවබෝධයක් ගත්තා. අර මම මුලින් සඳහන් කර ආකාරයට අනිත්‍ය දේ නිට්ටය කියලා ගත්තා. දුක්ඛ දේ සපයි කියලා ගත්තා. අනාත්ම දේ ආත්මයි කියලා ගත්තා. අසුභ දේ සුභයි කියලා ගත්තා. සුභින්දම තමයි සරසන්නේ ওই ටික. අලංකාර කරන්නේ සුභින්දමයි. ඒ හිතාගෙන ඉන්න සුභයි කියලා ඒකින්ද සරසනවා. ඒ වැරදි අවබෝධය. ඒ නොදන්නාකම, ඒ නොතේරෙනකම, ඒ සත්‍ය නොවැටීම. වකුගඩු දන්නවද මං අහවල් තැන පිහිටලා ඉන්නේ කියලා? වකුගඩු දන්නේ. මේ මේ ආකාරයෙන් මේ මේ ද්‍රව්‍යයන්ට මං උදව් කරනවා කියලා වකුගඩු දන්නවද? ඒ දන්නේ නැහැ. අක්මාව දන්නවද? මම මේ ශරීරයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. මම මෙන්න මේ ක්‍රියාකාරීත්වය સિદ્ધ කරනවා මේකේ පැවැත්මට කියලා අක්මාව දන්නේ නැහැ. පෙනහල්ල ගන්නවා. මං අහවල් තැන ඉඳගෙන මෙන්න මේ විදියට එයාලට මේ ආස්වාස ප්‍රාස්වාස කරන්න මං උදව් කරනවා කියලා. නාල දන්නේ. යම් කොටසක් විතරයි. කොටසක් විතරයි. ඇයි මේ කොටසට ආත්ම සංඥාව දුන්නේ? නিত্য සංඥාව දුන්නේ. සප සංඥාව දුන්නේ. සුභ සංඥාව දුන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ පරීක්ෂණය තුළින් ඔබ අවබෝධ කරගන්නවා සත්‍යක්. ඒ තමයි අනිත්‍යය අනිත්‍ය හැටියට දකිනවා. දුක්ඛ දේ දුක්ඛ හැටියට දකිනවා. අනාත්ම දේ අනාත්ම හැටියට දකිනවා. අසුභ දේ අසුභ හැටියට දකිනවා. හැබැයි ඒ අවබෝධය ඉන්නේ පරීක්ෂණය තුළින්. ඒ පරීක්ෂණයට තමයි අර වචනය දුන්නේ ඉස්සෙල්ලා තථාගතයන් වහන්සේ. කායේ කායानुපස්සී විහෙරති. කාය තමගේ කාය පිළිබඳව ඉස්සෙල්ලා බෙදලා වෙන් කළ බලන්න. සත්‍ය අවබෝධයට යථාර්ථය අවබෝධය. ඒක අයිති වෙන රූපයට. රූපේ පිළිබඳව ඉදිරි කරුණවල ගොඩාක් පැහැදිලි කරා පසුගිය කරුණවල. රූපේ කියන්නේ සතර මහා ධාතුන්ට. කෙස් හැටියට දකින තාක්කල් අවබෝධයක් නැහැ. සතර මහා ධාතු හැටියට දර්ශනය වෙනවද? ඒකට කියන විදර්ශනා. ඒ සත්‍ය අවබෝධයයි. සත්‍ය පුච්චලයක් නැහැ. ස්ත්‍රී පුරුෂ වශයෙන් අවිද්‍යාමානදී පිළිබඳව නොපැකිලව පහසෙන් සිත පවතිනවා. ස්ත්‍රියක් ඉන්නවා පුරුෂයෙක් ඉන්නවා ළමයෙක් ඉන්නවා ලදරුවෙක් ඉන්නවා මහල්ලෙක් ඉන්නවා නොපැකිලව සිත පවතිනවා අවිද්‍යාමාන පරමාර්ථ ධර්මයන් කෙරේ සිත පහසෙන් පවතිනවා විද්‍යා ස්ත්‍රියක් දකින්නේ පුරුෂයෙක් දකින්නේ පුච්චලෙක් දකින්නේ දකින්නේ සත්‍යයි පරම සත්‍යයි ඒ සතර මහා ධාතු රූප කිවේකට දැන් මේ පිළිබඳව මෙච්චර කල් නුවණින් දේශනා කළේ මනස උපකාර කරගෙන. සිත උපකාර කරගෙන. විඥානය උපකාර කරගෙන. රූප ගැන බෙදලා බැලුවේ රූප විග්‍රහ කෙරුවේ මනසින්. මනසට කියන්නේ නාමයක් කියලා. නාම ධර්මයක්. නාම ධර්මයේ මනස විඥානය. අර බෙදලා බලපේවා රූප ධර්මය. බලන්නකො වෙන මොකද්ද තියෙන්නේ කියලා. වෙන මොකද්ද තියෙන්නේ? ඔක තව සහතික කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන 11 ආකාරයක් තියෙනවා. 11 ආකාරයකින් විග්‍රහ කරන්න. ඒ කොහොමද? අතීතයේ ප්‍රජ්‍යතිස් කුණ පකොට්ටාස අරගෙන අපි ආවා. සසරේ සැරිසරුවා. ඒ සත්‍යයක් වශයෙන් මිනිස්සෙක් වශයෙන් වෙන්නත් පුළුවන්. තිරිසන් සත්වයෙක් වශයෙන් වෙන්නත් පුළුවන්. ප්‍රේතෙක් වශයෙන් වෙන්නත් පුළුවන්. දෙවි කෙනෙක් වශයෙන් වෙන්නත් පුළුවන්. ඒ ආකාරයෙන් සැරිසරියොත් ඔය දෙතිස් කුණප කොටාස මාර්ගින. එහෙනම් අතීතේ ඔය කොටස් එකක්වත් දන්නවද ඒ ඒ තැන්වල මම පිහිටලා ඉන්නවා කියලා අතීතේ පිහිටලා හිටියා කියලා? ඒ දන්නේ නැහැ. ඒතර වර්තමානයේ දන්නවද? මම මේ තැන මේ මේ තැන පිහිටලා ඉන්නවා කියලා වර්තමානයේ දන්නේ කියලා දන්නේ මම ඉන්නේ දිව යට කියලා සෙම දන්නද මම ඉන්නේ උගුරත් එක්ක සම්බන්ධ මුළු ශරීරය පුරාම පැතිරලා තියෙන සෙම සෙම දන්නේ එවැනි දෙයක් මේ ශරීරයත් එක්ක සම්බන්ධයි කියලා සෙම දන්නේ නැහැ සොටු දන්නද මම නහය ඇතුලේ ඉන්නේ කියලා නාසය ඇතුලේ ඉන්නේ කියලා සොටු දන්නද කඳුළු දන්නද මම ඇස් දෙක තුල ඉන්නේ කියලා. ඇස් දෙකෙන්ම පිට කරනවා කියලා කඳුළු දන්නවද? දහඩිය දන්නවද මේ ශරීරයේ සෑම රෝම කූපයකින්ම මම මේ වගේ දියරයක් පිට කරනවා කියලා දහඩිය දන්නවද? දන්නේ. ලේ දන්නවද? ශරීරය පුරාම මම පැතිරෙනවා කියලා. ඒ දන්නේ නැහැ. සරව දන්නවද? සඳමිදුළු මුත්‍රා දන්නවද? ඒ තැනම පිහිටලා ඉන්නවා කියලා. ද්‍රව්‍යයන් රාශියක් විතරයි. ඒ ද්‍රව්‍යයන් නිර්මාණය වෙලා තියෙන්නේ, සකස් වෙලා තියෙන්නේ, පිළියෙල වෙලා තියෙන්නේ ශක්තියන් හතරක්. ඒ ශක්තියන් හතරකින් නිර්මාණය වෙච්ච දෙයක් අපි අල්ලගෙන ඉන්නවා මනසින්. මේක මගේ කියලා. දැන් ඔතන කොයි කොටසද මගේ කියන්න පුළුවන්. අතීතයේ හටගෙන නැති වුණා. ඒක අස්ථානයට ගියා. අතීතයේ සියලු රූප කොටස් ඇති වෙලා නැති වුණා. අස්තයට ගියා ඒක ඉවරයි. අනාගතේ හටගන රූප කොටස් ඒ සතර මහා ධාතුන්ගේ ස්වභාවය අනාගතේ හටගනි. පහළ වෙයි, සකස් වෙයි, පිළියෙල වෙයි. ඒ කොටස් ටිකක්. වර්තමානයේ මේ කතා කරන මොහොතේ පිළියෙල වෙනවා සකස් වෙනවා හට ගන්නවා ක්‍රියාත්මක වෙනවා තමන් දන්නේ බැරි තමන් හිතාගෙන මේ මම තමයි මේ කොම කරන්නේ ඒ වැරදි අවබෝධය තුළ ඉන්න තාකල් මේ ධර්ම අවබෝධෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ තාමත්ම ලස්සනට පෙන්වලා දුන්නා බලන්න කායේ කායानुපස්සී විහෙරති එන අතීත වර්තමාන අනාගත තුළ ක්‍රියාත්මක වෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් ස්වභාවය ක්‍රියාත්මක වෙන්නේ. එකක්වත් මටයි කියවන්නේ. අධ්‍යාත්මික කොටස් ටික ක්‍රියාත්මක වෙනවා. කතා කරන මොහොතේ අධ්‍යාත්මික කොටස් ටික ක්‍රියාත්මක වෙනවා. බාහිර කෙනෙක් අරමුණු කළ බලන්න. එයාගේ ශරීරයේ කොටස් ටික ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒක පුච්චලයකටයි ටිකක් නෙමෙයි. කෙනෙකුටයි ටිකක් නෙමෙයි. සත්‍යයකටයි ටිකක් නෙමෙයි. කොටස් ටිකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒක වැරදි අවබෝධයෙන් ගත්තා. සක්කාය, දිටි. ඒ පිළිබඳව කියනවා තව ටිකකින් සක්කාය දිටි. මේ සක්කාය දිට්ඨිය තමයි ඉස්ලාම නැති කරගන්න ඕනේ. මේ කොටස් ටික බෙදලා වෙන් කළ බලපුවාම සක්කාය දිට්ඨිය නැති කිරීමේ ආරම්භය පටන් ගන්නවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස සංගජන තුනයි. සක්කාය දිට්ඨිය නැති වෙන්නේ අනිත් සංයෝජන දෙකත් එක්ක. සීලපත පරාමාස විචිකිච්ඡා කියන සංයෝජන දෙකත් අරගෙන සක්කාය දිට්ඨිය අයින් වෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පස්සෙන් ගිහින් ගිහින් ධර්මයේ දේශනා කළේ සෝවන් එක. එතනින් එහාට අතහැරලා දැම්මා. සමහර අයට සමහර අයට අරිහත්ත්වයට දක්වා බණ කිව්වා. සක්‍රදාගාමී වෙන්න පුළුවන් ඇයට සක්‍රදාගාමී මාර්ගයටම බණ කිව්වා. අනාගාමී පුච්චලයන්ට කවබෝධ කරගන්න පුළුවන් පුච්චලයට එකට බණ කිව්වා. හැබැයි සෝවාන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දන්නවා නියත වශයෙන්ම එයා යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි නිවන කරමයි යන්නේ. එයායි මග නවතින්නේ නැහැ. එහෙනම් මේ සක්කාය දිට්ඨි නැති කර ගැනීම ආරම්භය. මේ ආකාරයට දකින්න ඕනේ. බව හතක් තුළ සීමා කරගන්න පුළුවන් සංසාර ප්‍රවෘත්තිය. සසර ගමන. එහෙම නැති වුණොත් තවත් දීර්ඝ කාලයක් යන්න වෙනවා. කොච්චර කාලයක්ද? ඒක තීරණය කරන්නේ තණ්හාව විසින්. තෘෂ්ණාවමයි තීරණය කරන්නේ තව කොච්චර කාලයක් මේ ප්‍රවෘත්තිය ගෙනියනවද කියලා. එතකොට තෘෂ්ණාව ශේලා යම් ආකාරයකට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියන සංයෝජන තුන ඇයින් වුණා. එහෙනම් ආධ්‍යාත්මික බාහිර වශයෙන් බෙදන්න අධ්‍යාත්මයේ තියෙන දෙතිස් කුණක කොටාස ටික. බාහිර වශයෙන් බලන්න කෙනෙක්ගේ ඒ තියෙන තේ කොටස් ටික. ඕලාරික. ඕලාරික කියන්නේ ගොරෝසු. ගොරෝසු සතර මහා ධාතුන්ගේ ස්වභාවයන් තියෙන ගොරෝසු ඒවා. දැන් අලියෙක් දික්කත්තෝ කොටි එකක් ගත්තොත් අපේ ශරීරෙත් වෙනවා. කෙස් සියුම්. ඇටකටු ගත්තොත් ගොරෝසි ඕලාරික. ස්වභාවයක් තියෙනවා. ඒ කොටස් වල සියුම් ස්වභාවයක් තියෙන සූක්ෂම. හීන. හීන කියන්නේ විකෘති. ප්‍රතික්ෂේප කරනවා අපි අකමැති. අයියෝ මේ මොකද? ඇයි එහෙම හිටියාට? ඒක බාර ගන්න කැමති නැහැ, පිළිගන්න කැමති නැහැ. ප්‍රතික්ෂේප කරනවා පිළිකුල් කරනවා බැහැර කරනවා ඒවට කියනවා හීන කියලා හීන රූප හීන කියන්නේ තමන්ගේ කැමැති හැටියට සකස් වෙලා නැහැ හීනයි ඒ සතර මහා ධාතුන් ඒ හීන කළා තියෙන කුච්චලයක් නෙමෙයි කුච්චලයේ විකෘතිතාවයක් නෙමෙයි සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් හීන ප්‍රණීත ඊටමත් මලංකාරයි ලස්සනයි ඒ ලක්ෂණ තියෙන පුච්චලයේක නෙමෙයි. අර කොට්ටාස වල. බාහිරින් පෙන්න තියෙන කොට්ටාස ටික ගත්තොත් ප්‍රණීතයි. ඒ ලක්ෂණයි කියනවා. ඒ බාහිර කොටස් ටික කෙස්ලොම් නියද සම් බාහිරින් පෙන්න තියෙනවා. ඒක හීනනම් අයියෝ මෙයාට මොකද වෙලා තියෙන්නේ? මොකද මේ පෙර කර්මයක් නෑ. සත්‍ය වශයෙන්ම කර්මයක්. ඒ හීන ප්‍රණීත දුර දුර තියෙන ඒවා ළඟ තියෙන ඒවා සියලුම සතර මහා ධාතු. ඒ සතර මහා ධාතුන්ට කියව රූප කියලා. එහෙනම් ඒ එකක් එකක් එකක් කොටස් අරගෙන ඔය 11 ආකාරයෙන් පරීක්ෂා කරන්න. 11 ආකාරයෙන් අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම හීන ප්‍රනීත දුර ළඟ මේ 11 ආකාරයකින් බලන්න කිව්වේ ඇයි තථාගතයන් වහන්සේ? හොඳට සිතට අනුගත වෙන්න. හොඳට සිතේ සනිටුහන් වෙන්න. සිතේ දාට හරියටම පිළිගන්නවා. සිතට හොඳට ප්‍රත්‍යක්ෂයි. මේ කොටස් ටිකක්මයි තියෙන්නේ. නුවණින් විමසලා බලන්න නැද්ද කියලා. ඔය කොටස් ටිකම නෙමෙයිද තියෙන්නේ? කොටස් ටිකමයි තියෙන්නේ. ඇයි ඔක දකින්නේ නැත්තේ? ඇයි දකින්නේ නැත්තේ? අවිද්‍යාවෙන් වහලා තියෙන්නේ. මෝහයෙන් මුලා කරලා තියෙනවා. අවිද්‍යාව කියන්නේ මෝහය. ඒ මෝහයෙන් මුලා කරලා තියෙන තාක්කල් අර අවිච්ඡා දෝමනසං කියන ධර්මතා දෙකට සිත තුළ ඉඩ දෙනවා. විෂම ලෝභය හා දේශේට. ග්‍රන්ථ හතරක් පිළිබඳ වහලා තියෙනවා. ග්‍රන්ථ කියන්නේ ගැට ගන්න. ගැට ගන්න දෙයට කියනවා ග්‍රන්ථ කියලා. අභිච්ඡා කාය ග්‍රන්ථය. විෂම ලෝභයෙන් ඔය සතර මහා ධාතු ටික ගැට ගහගෙන ඉන්නේ. නැද්ද? ඒකනේ කොරෝනා වලට ඔච්චර බය, කොවිඩ් 19 කියනකොටම ගැස් වෙනවා බයයි, වෙවුලනවා. දුවනවා. නැද්ද? ඔව්. ඇයි? මේක ආරක්ෂා කරගන්න. මුළු ලෝකෙම දඟලන්නේ කොටස් ටික ආරක්ෂා කරගන්න නෙමෙයි. අද ආරක්ෂා කරගන්න. අපි මාස දෙකකට වැඩි දුක්ෙන්දී එක තැනක ඉඳගෙන මොකටද? ආරක්ෂා කරගන්න. මොකක් ආරක්ෂා කරගන්න? කොටස් ටික ආරක්ෂා කරගන්න. ඔය කොටස් ටිකේ විකෘතිතාවයට තමයි කොරෝනා කියලා කියන්නේ. කොරෝනා කියන්නේ සතර මහා ධාතු. වෛරස් එකක් ඇහැට පේන්නේ. හැබැයි ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන සතර මහා ධාතුන්ගේ ස්වභාවයක්. ඒක පළමුවෙන් එන්නේ උගුරට. ඒක වේදනාව විඳපු කෙනෙක් කතා කරා මේ ළඟදී. එයා කියනවා සනීපෙච්ච කෙනෙක් උගුරට කටුවක් ඇනුනහම කටුවක් උගුරේ හිර වුණාම කොච්චර වේදනාවක් දැනෙනවද? කටු 100ක් උගුර හිරවුණා වගේ වේදනාවක් එන්නේ. කොහොමද? ඒකයි කොම්පය වෙයි. කොරෝනා කියන්නේ ඒකයි. හුස්ම ගන්න පහසුයි. හුස්ම ගන්න බෑ. ඒතර වයස්කයට එක දරා ගන්න බෑ. ඒතර වයස්කයගේ ශරීරේ සතර මහා ධාතුන් සුදුසු නැහැ ලෑස්ති නැහැ ඒ වෛරස් එක යටපත් වෙනවා. වෛරස් එක කියන සතර මහා ධාතුන් මේ දි รา පත් වෙන සතර මහා ධාතුන් පෙළනවා යටපත් කරනවා හැබැයි තරුණ කට්ටිය ඒකනේ කුඩා ළමයින්ට හත් වයසක කට්ටියට එලිමහට යන්න එපා කිව්වේ ඒ කට්ටියට ප්‍රතිශක්තියක් නැහැ ඇයි අර සතර මහා ධාතුන් දැන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් විනාශ කරා යන්නේ එතකොට අර වෛරස් එක කියන්නේ බලවත්. ඒ සතර මහා ධාතු බලවත් වෙනවා. මේ සතර මහා ධාතුන්ට බෑ අපේ ශරීරයේ තියෙන සතර මහා ධාතුන්ට බෑ ඒ වෛරස් එක නැමැති සතර මහා ධාතුත් එක්ක සටන් කරන්න. හැබැයි ප්‍රතිශක්තිය තියෙන කෙනා සටන් කරනවා. තරුණ අය ජය ගන්නවා. එහෙනම් එතන තියෙන සතර මහා ධාතුන්ගේ පිළීමක් පීඩාවක්. එහෙනම් මේ සතර මහා ධාතු. හැබැයි අපිට ඒ සතර මහා ධාතු පේන්නේ. මේ වාක්‍ය අපිට පේනවා. නෑ බලන්නකො මොනතරම් සත්‍යයක් තියෙනවද කියලා. පේනවා. ඒ තියෙන සතර මහා ධාතු. මේ හිරු එළිය. ඒ තියෙන සතර මහා ධාතු. එහෙනම් අවිචා කාය ග්‍රන්ථය. විසම ලෝභයෙන් මේක ගැට ගහගෙන ඉන්නවා. රකින්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ. පරිස්සම් කරන්න ඕනේ. කොච්චර කාලයක්ද? කාලයක් තීරණය කරගත්තට පරිස්සම් කරන්න. මෙච්චර කාලයක් පරිස්සම් කරනවා. හෙට වෙනකන් අප පරිස්සම් කරන්න පුළුවන් කියන මේ සතර මහා ධාතු හෙට වෙනකන්වත් පරිස්සම් කරගන්න පුළුවන්. කවුද සාතිකයක් දෙන්නේ? දෙන්න බෑ. නමුත් අභිච්ඡා කාය ක්‍රාන්තිය. මේ ශරීරයේ ගැට ගහගෙන යන අභිච්ඡාව නැමැති විෂම ලෝභයෙන්. ඒ විෂම ලෝභය කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒකට කියනවා නාම ධර්මය. දැන් නාම ධර්මයන් රූප ධර්මයන් බැඳගෙන ඉන්නේ. ගැට ගහගෙන ඉන්නේ. තේරෙනවද? අවිචා කාය ක්‍රාන්තිය. ව්‍යාපාද කාය ක්‍රාන්තිය. ව්‍යාපාද තරහ ක්‍රෝධ වෛර ගැට ගහගෙන නැහැ. ශාරීරික කොටසක් වෙනස් වෙච්ච ගමන් ඒ කොටසත් එක තරහයි. ටෙස්ට් එක ඉදිච්ච ගමන් කෙස් ටික එක මනාප දමන අපද. දතක් වැටිච්ච ගමන් දත එක මනාප දමන අපද. කවුද මනාප කෙනා කියන්න කොහොමද? මේ ශරීරයේ සීලම මේ කොටස් ටික පිළිකුල්. හැබැයි පිළිකුල් නම් ආසාවේ පරිහරණය කරන්න මේ පිළිකුලෙන් බැහැර කළ යුතුය. ඒකට පිළිකුලෙන් බැහැර යුතුය ඒවා මෙන්න බලන්න ඔකට ආසාවෙන් පරිහරණය කරන්න හැටි. හැබැයි දන්නවා බෙදලා බැලුවොත් මේක පිළිකුල්ම තමයි අර ගවර වලක් වගේ තමයි. ගවරවලේ ස්වභාවය දන්නවනේ. එහෙනම් මේක පිළිකුලෙන් බැහැර කළ යුතු එකක් නම් දතක් වැටුණාම සතුට වෙන්න බෑ. ඇයි අයින් වුණානේ ශරීරේ? කවුද බාන්න සතුට වෙන කෙනා? දැන් දුක් වෙනවද? දුක් වෙනවා. ඇයි? විසම ලෝභයෙන් මේක ගැට ගහගෙන ඉන්නේ. අවිචා කාය ග්‍රන්ථය. නැද්ද ගැට ගහගෙන? ඇස්පෙනීම අඩු වුණාම සතුට වෙන කෙනා කවුද? දුක් වෙනවා. එතකොට ගැට ගහගෙන නෙමෙයි දින්නේ. අර විෂම ලෝභයෙන් ගැට ගහගෙන නැද්ද මේක? විෂම ලෝභය කියන්නේ නාම ධර්මයක්, රූප ධර්මයක් ගැට ගහගෙන ඉන්නවා. හදන්නමයි හදන්නේ. ඒකනේ. දැන් ආයතනවල ඒ පුච්චලික රාජ්‍ය ආයතනවල වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා රූපලාවන්‍යයවත් පටන් අරගෙන ඇයි? අර වෙනස් කරගෙන ගියවා දැන් යන්න බැරි වුණත් එහෙම අඳුර ගන්න බැරි වෙයි. ඇයි ඒ? එතකොට ගැට ගහගෙන නැත්නම් ඒ පාට කෙරුවේ පුජ්‍යලේ සත්‍යයේද? ඒ හැඩ කෙරුවේ අලංකාර කෙරුවේ පුජ්‍යලේ සත්‍යයේද? නැ සතර මහා ධාතු පාට කෙරුවේ. ඒ පාට සතර මහා ධාතු. ශරීරයේ ඒ තන සතර මහා ධාතු. සතර මහා ධාතු සතර මහා ධාතුන් තුල උලනවා. උලාගෙන ගින් කියන ලස්සනයි කියලා. නැති. අභිච්ඡා කාය ග්‍රන්ථය ගැට ගහලා තියෙන්නේ. විෂම ලෝභයෙන්. රකින්නමයි හදන්නේ. ආරක්ෂා කරන්නමයි හදන්නේ. පරිස්සම් කරන්නමයි හදන්නේ. හැබැයි කරන්න බෑ. වෙනස් වෙන්නේ ඒ මේක අවබෝධ කරගන්නේ. ඒ තමයි සත්‍යය. ඒක තමයි ඇත්ත. එහෙනම් ව්‍යාපාද කාය කාය ග්‍රන්ථය. ඒතර ව්‍යාපාදයක් කියන්නේ පිළිකුල් දෙය. ඒතර මේ 32ම පිළිකුල්. ඒතර පිළිකුල් නම් මේකෙන් කොටසක් බැහැර වුණාම සතුට වෙන්න ඕනේ. අපෝ පිළිකුල් වෙච්චර දැන් මා ශරීරේ තියන් හිටිය මේ පිළිකුල් අනේ කොච්චර හොඳද මේක බැහැර වෙච්ච එක. දත් හතරක් පහක් වැටුණාම මොකද වෙන්නේ? සතුට වෙනවද? හැම රැලි වැටුණාම කන් ඇහිම අඩු වුණාම කවුද සතුට වෙන්නේ? හැබැයි කියනවා ඔබ පිළිකුල් කියලා. හැබැයි බහැර වෙනකොට ශෝක වෙනවා. නැත් නැ පිළිකුල් නම් බහැර කරන්න ඕනේ. එතනට මනස ගන්න ඕනේ. එතනට සිත ගන්න ඕනේ. ඒක නිවැරදිව අවබෝධ කර ගන්න ඕනේ විඥානේ. විඥානේ කියන්නේ අරමුණ දැනගන්න. ප්‍රඥාවෙන් අවබෝධ කර ගන්න. ව්‍යාපාද කාය ග්‍රන්ථය. සීලපත පරාමාස කාය ග්‍රන්ථය. ඒකෙලු කය ගැට ගහගෙන ඉන්නේ. සීලබ්බත පරාමාස. මේ වෘතයෙන් තමයි මට හරියන්නේ. මේ වෘතයෙන් මේ පිළිගැනීමේ මේ ඇදහිීමේ මට හරියනවා. නැත්ද එහෙම පිළිගැනීම? කියනවා. ඒ කාලේ ගොඩාක් තිබ්බා. හරක් වගේ මිනිස්සු ඇවිත්තා. ගෝරුත. එළුව වගේ මිනිස්සු ඇවිත්තා. බල්ලෝ වගේ මිනිස්සු ඇවිත්තා. ඒකෙන් විමුක්තියක් කිව්වා. සැනසෙල්ලක් එව්වා සහනයක් එව්වා ලැබුණාද නැහැ ගිහිලා ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන් මම බලු කృత මම බල්ලෙක් වගේ හැසිරෙන මම විමුක්තිය හොයන්නේ මේ තුලින් නිවනක් හොයනවා ඉතින් ඔබ වහන්සේ මේක දන්නවා දේශනා කරන්න කොමන් යන ගමන හරිද කියලා බුදුරජාණන් වහන්සේ ඔක අහන්න මෙපා කිව්වා මයෙන් අහන්න එපා කිව්වා දෙවෙනි වරක් කිව්වා තුන්වෙනි වරක් කිව්වම කිව්වා බල්ලෙක් වගේ හැසිරෙන්නේ එහෙනම් උපදින්න ඊගාවට ඒ වගේ තමයි කිව්වා. බල්ලෙක් වෙලාම තමයි උපදින්නේ කිව්වා. එයි ඒක උපාදාන කරගෙන ඉන්නවා. උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති. අන්න පහල කරලා දෙනවා. එහෙනම් වෘත අපේ තියෙන මේ ධර්මය අවබෝධ කරගන්න සෝවන් වෙනතුරු තියෙන වෙන වෘත වෙන පිළිගැනීම් වෙන ඇදහිීම් මෙන්න මේ දෙයින් තමයි හරියන්නේ මෙන්න මේක තමයි නිවැරදි මේක තමයි සත්‍ය කියලා ඒකම ගන්නවා. ඒකට කියනවා සීලබ්බත පරාමාස කායික ක්‍රන්ත. ශරීරේ ගැට ගහගෙන ඉන්නවා. නැත්te ගැට ගහගෙන. එයාලා පන්සලට එන්නෙත් නැහැ. බණ කියනකොට කාඩ් දෙකක් වහගෙන නැත්නම් ඇහෙන්නේ නැති පැත්තකට යනවා. බණත් එක්ක තරහයි. හාමුදුර එක්ක තරහයි. බුදුහාමුදුර එක්ක තරහයි. බුදුරජාණන් වහන්සේ එක්ක තරහයි. ඒ කාලෙත් හිටියන්නේ. බුදුරජාණන් වහන්සේත් එක්ක තරහයි. පාර යනකොට අනිත් පැත්ත හැරලා යනවා. අනිත් පැත්තට පැනලා. එදත් හිටියා. ඒ කාලේ ඒ වෙන ඇදහිම් වෙන පිළිගැනීම. තවත් එකක් තියෙනවා. ඉදං සත්‍යාබිනිමේස කාය ග්‍රන්ථය. මම කියන දේම තමයි හරි. අනිත්‍ය කියන වැරදි. එහෙම නැද්ද? ඔව් කියනවා. ශරීරය ගැට ගහගෙන ඉන්නවා. කය ගැට ගහගෙන සතර මා ධාතු ගැට ගහගෙන ඉන්නවා. ඒ සිතුවිලි වලින්. එතකොට සිතුවිලි වලට කියවා නාම කියලා අර ගැට ගහගෙන තියෙන මොනවද? සතර මා ධාතු, එවත් රූප. ගැට ගහගෙන ඉන්නේ. නැද්ද ඔය හත? අභිජ්ජා කාය ග්‍රන්ථය. ඒතර විෂම ලෝභයෙන් ගැට ගහගෙන නැද්ද? ඔක ලෙහන්න වෙනවා. ගැටේ ලෙහන්න වෙනවා. ග්‍රන්ථ කියන්නේ ගැට ගන්න. ව්‍යාපාද කාය ග්‍රන්ථය. ශරීරය ගැට ගහගෙන ඉන්නේ තරහත් එක්ක. වාඩි වෙලා ඉඳලා නැගිටින්න බැරි වුණොත් ඒ ශරීරයත් එක්ක තරහයි. දිග ඇරපු කකුල නවා ගන්න බැරි වුණොත් කකුලත් එක්ක තරහයි. නැච්ච තමයි. ඒ තමයි ස්වභාවය. ඒ ව්‍යාපාද කාය ග්‍රන්ථය ව්‍යාපාදයෙන් ශරීරය ගැට ගහගෙන ඉන්නේ. තමට අනර්ථයක් වුණොත්, තමට අරියාදුවක් වුණොත්, එයත් එක්ක ගැටෙනවා. හැපෙන්න යනවා එයත් එක්ක. ඇයි? මට අරියාදුවක් කරයි කියලා. මට අරියාදුවක් කළා කියලා. එතකොට ව්‍යාපාද කාය ග්‍රන්ථය. සිරපද පරාමාස කාය ග්‍රන්ථය. මන රුතෙන් ධර්යයන්. ඒ තමයි සීල සමාධි ප්‍රඥා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි අනුගමනය කර යුතු නිවැරදිම පිළිවෙත. බුදුරජාණන් වහන්සේ ඔක්කොම කියලා දීලා මේ මාර්ගයත් කියලා දීලා අනුගමනය කරන්න කිව්වේ නෑ මේක බලන්න කිව්වා. මේක බෙදලා බලන්න, වෙන් කළා බලන්න මේක මෙහෙමද වෙන්නේ කියලා. අන්න තේරුම් ගත්තා. ඇත්ත නේද? අන්න ප්‍රත්‍යක්ෂ ඥානය. අවබෝධය. ඒ අවබෝධ වෙන තාක්කල් මේ සංසාර ගමන යන්න වෙනවා. ඒ යන්නේ පුච්චලේ සත්‍ය කරන්නේ නෙමෙයි සතර මහා ධාතු ටික කර තියාගෙන. නැත්. එහෙනම් ඒ 11 ආකාරයකින් බලන්න. 11 ආකාරයකින් බලපුවාම මොකද වෙන්නේ? ස්ථාවර වෙනවා හොඳට සිතේ. මේ කොටස් ටිකක්මයි තියෙන්නේ. ඒකේ වර්ණ වශයෙන් බලන්නත් ඕනේ. මෙනෙහි කරන්න වර්ණ වශයෙන් වර්ණයක් තියෙනවා සෑම කොටසම. ගන්ධයක් තියෙනවා නැද්ද? සත්‍යයි වැටහෙන්නේ. සටහනක් තියෙනවා සෑම කොටසකම. ඒ 32ක් කොනක කොටස් වල සටහන් නැද්ද? තියෙනවා සටහන්. සමහර ඒවා දික්, සමහර ඒවා පෙපලි, සමහර ඒවා කේටි, සමහර ඒවා සියුම්, සමහර ඒවා වටකුරු තියෙනවා. පීටි ස්ථාන බලන්න. පීටි ස්ථාන. දැන් අතර ඒක කොටසක් තවත් කොටසක් එක්ක සම්බන්ධද? හැබැයි හැම කොටසක්ම තවත් කොටසක් එක්ක සම්බන්ධයි. හැබැයි ඒ කොටස දන්නේ නැහැ. මං අනිත් කොටසත් එක්ක සම්බන්ධයි කියලා. දන්නවද? දන්නේ නැහැ. එහෙනම් බලන්නකෝ. එහෙනම් ඒ ආකාරයෙන් බෙදලා වෙන් කළ බලන්න. අන්න සතාගතයන් වහන්සේ දේශනා කළ කාය කායනුපස්සී විරති. එහෙනම් මේ දෙතිස් කුණක කොටාස හොඳට ඔය 11 ආකාරයෙන් හොඳට පරීක්ෂා කළ බැලුවොත් විග්‍රහ කළ බැලුවොත් අපිට දැක ගන්න පුළුවන්. මොකද්ද මේ අභ්‍යන්තරය තුල සිද්ධ වෙන්නේ? ඒ විතරක් නෙමෙයි බාහිර. අතීත වර්තමාන අනාගත තුන් කාලයට සම්බන්ධ කරලා බලන්න. අධ්‍යාත්මයට සම්බන්ධ කරලා බාහිරට සම්බන්ධ කරලා බලන්න. බාහිර කෙනෙකුගේ ශරීරය තුළ තියෙන toy ටිකම නෙමෙයි. ඒතර බාහිර කෙනෙකුගේ ශරීරය අතර අවිච්ඡා කාය ග්‍රන්ථය. ඒතකොට එයා ඒ අවිච්ඡාව නැමැති විෂම ලෝභයෙන් එයාගේ ශරීරය ගැට ගහගෙන නැද්ද? ගැට ගහගෙන තියෙනවා. මේ ලෝකේ තමයි වැඩිම ආදරය කරන්නේ කාටද කියලා හෙව්වොත් කවුද කියන්නේ? වෙන කෙනෙක් නම් කළොත් තමූලික බොරු. තමුන්ට ආදරය කරන්නේ. තමුන්ට ආදරය කරන්නේ. බලන්න හදිස්සියේ ගියක් ගිනි ගත්තොත් ඉස්සලාම පයින් අනිත් අය බලන්න එයා තමයි ඉස්සලා පයින් එළියට. මොන හරි දෙයක් වෙන්න කිව්ව අනතුරක් එයා ඉස්සලා බේරෙන්න බලන්නේ. බේරලා තමයි අනිත් අය බේරන්න බලන්නේ. එහෙනම් වඩාත් මාතරේ කාටද? ඒතර අදිච්චා කාය ග්‍රන්ථි ගැට ගහගන්නේ වෙනස් වීම තුළ ව්‍යාපාද එක්කෙන තරහෙනුත් ගැට ගහගෙනවා ගැට ගහ ගන්නවා මේ වෙන රුතේකට යන්න එපා වෙන පිළිගැනීම් වැදහිම් කියන තාක්කල් මේ ධර්මය අවබෝධ වෙන්නේ එහෙමනම් ඒ ආකාරයෙන් වෙන් කර කර වෙන් කර කර හොඳට බලන්න පරික්ෂා කරලා බලන්න 11 ආකාරයෙන් බලනකොට හොඳට සිතට අනුගත වෙනවා සිතේ හොඳට සනිටුහන් වෙනවා සිතට හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවා ඊට පස්සේ දර්ශනය නිවැරදි වෙනවා ඒ දර්ශනය නිවැරදි වුණාම ඒකට කියනවා දික්ටි විසුද්ධි කියලා දික්ටි කියන්නේ දැක්කා පිරිසිදුව දැක්කා වඩාත්ම පිරිසිදුව දැක්කා දික්ටි විසුද්ධි දැන් මේ එකක් විතරයි එහෙනම් අපි දැන් මෙච්චර වෙලා ධර්මදේශනා මාලාවක් ජනවාරි මාසයේ ඉඳලා අපි ගත්ත ධර්මදේශනා මාලාවල නාම රූප වශයෙන් පෙන්වනවා. දැන් මේ දෙතිස් කුණප කොටාස එක එකක් මෙනෙහි කරනකොට මෙනෙහි කරන සිත නාම. එතකොට ඒ සිත හටගත්තේ මොකක් අරමුණු කරලාද? කෙස්නම් මෙනෙහි කළේ කෙස් අරමුණු කළේ සිත හටගත්තේ. නැද්ද? ලොම් නම් මෙනෙහි කළේ ලොම් අරමුණු කළේ සිත හටගත්තේ. ඒතර සිතක් කියලා දෙයක් මේක ඇතුලේ තියෙනවද? සිතක් කියලා දෙයක්වත් මේක ඇතුලේ නැහැ හේතුන්ගෙන් හටගන්නේ. හේතුන්ගෙන් හටගන්නේ. නිය කියනකොට නිය මෙනෙහි කරපු සිත නාම. අර රූපය. දැන් නාම රූප දෙකක් නෙමෙයිද තියෙන්නේ? දත් කියනකොට ඒක අරමුණක්. සිතින් ගත්තේ සිත නාමයක්. අර හේතු අර අර අරමුණ හින්දා ඒ සිත හටගත්තේ. දත් කියලා හිතනකොටම සිතක් හැදිලි ඉවරයි. සම් කියලා හිතනකොටම සිතක් හැදිලි ඉවරයි. මස් කියලා හිතනකොටම සිතක් හැදිලි ඉවරයි. බලන්නකො සිත් පෙලක් නෙමෙයි හැදින්නේ කියලා. ඒතරේ සිත් පෙලේ තියෙන වටිනාකම මොකක්ද? මොකක්ද තියෙන වටිනාකම? රඳවල කියන්න පුළුවන්ද මොහොතකටවත්? මොහොතකටවත් රඳවල කියන්න බෑ. එක තැනක කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙකුට ඕන නම් ඔය ශරීරය ටික දවසක් හරි තියෙනවා කියලා ගත්තට කමක් නැහැ කිව්වා. හැබැයි සිත නම් මොහොතක් තුළ ඇති වෙන මොහොතෙන් නැති වෙනවා. හවුද නැද්ද? මොහොත මොහොත මොහොත ශරණයක් ශරණයක් ශරණයක් පාස. ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. එහෙනම් ඇයි ඒක ගන්න අපි? නිත්‍ය දෙයක් හැටියට. සැප දෙයක් හැටියට. ආත්ම දෙයක් හැටියට සුබ දෙයක් හැටියට. තථාගතයන් වහන්සේ දේශනා කරන ඔක අනිත් පැත්ත. අනිත්‍යයි දුකයි අනාත්මයි අසුබයි. දැන් ඒක දකින්නකම් මොකද කරන්න ඕනේ? බය වෙන්න එපා මේක දැක්කාම ගෙදර නෝනව දාලා මහන වෙන්න යන්නේ නැහැ බය වෙන්න එපා. මහත්යව දාලා නෝන මහන වෙන්න යන්නේ නැහැ. සත්‍ය අවබෝධ කරගෙන ගෘහ ජීවිතය ගත කරන්න පුළුවන්. විසාකාව අවුරුදු 7 දී 14 සෝතාපන්නයි සෝවාන්. දරුවෝ 20ක් ඇදුවනේ. හොඳ විවාහ ජීවිතයක් ගත කළා සාර්ථක විවාහ ජීවිතයක්. අන්‍ය ආගමිකව තමන් නැන්දලා මාමල අන්‍ය ආගමිකව තමන්ගේ මේ බෞද්ධ දර්ශනය තුළට ගත්තා. අසකා. ඥාන දරුවෝ 10යි පිරිමි දරුවෝ 10යි 20ක්. හැබැයි චුල්ලසෝතාපන්නයි සෝවාන්. එහෙනම් ගැටලුවක් නැහැ නේද? ජීවිතය ගත කරන්න පුළුවන්. හැබැයි යන අනාගාමී මාර්ගයේ දෙනා. හරි? කාමරාගයේ පටිගය අවසන්. එදාට ගිහි ජීවිතේ රැඳෙන්නේ නැහැ. එතකන් රැඳෙයි. එන සෝවන් චලසෝතපන්න. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපද පරාමාස සංයෝජන තුන අවසන් කළා. ගෙදර රැඳෙන්න පුළුවන්. ඒ අරියකාන්ත සීලෙන් උත්සයි මේගොල්ලෝ. අරිය කියන්නේ උසස් උතුම් ශ්‍රේෂ්ඨ කාන්ත කියන්නේ ලස්සන සීලය කියන්නේ සංවරයි. පන්සිල් කැඩෙන්න මොන හේතුවක් නිසාද? පන්සිල් කැඩෙන්නේ නැත්නම් ගෙදර ස්වාමි දියණියයි ස්වාමියයි දෙන්නම පන්සිල් කඩන්න නැත්නම් ඒ ගෙදර මොනතරම් ලස්සනද? ප්‍රශ්න ඇති වෙයිද? වාද විවාද ඇති වෙයිද? රණ්ඩු සරුවල් ඇති වෙයිද? කවදාවත් ඇති වෙන්නේ නැහැ. රණ්ඩු සරුවල් වාද විවාද කලහ ගැටීම් ඇති වෙන්නේ මොකක් පහෙන් එකක් කඩලා. ඒතර චුල්ලසෝතාපන්න නම් ওই පහෙන් එකක් කඩන්නේ නැහැ යා. ජීවිතේ තියෙනවක් කඩන්නේ නැහැ යා. කවම කවදාවත් කැඩෙන්නේ පන්සිල්. එහෙනම් කොච්චර ලස්සනද නිවස. ධර්මදේශන අවසන් කරනවා. කාලය. ඊළඟ ධර්මදේශනාවේ අනිත් ටික ශ්‍රවණය කරන්න. දිටි විසුද්ධි. එහෙනම් අපේ දිට්ඨිය තාම විසුද්ධි වෙලා නැහැ නේ. විසුද්ධි කරගන්න ඕනේ. සත්පුජ්‍යල සංඥාවෙන් තොර වෙන්න ඕනේ. සත්‍යයකට අයිති දෙයක් නෙමෙයි මේ තියෙන්නේ. කුච්චලයකට අයිති දෙයක් නෙමෙයි තියෙන්නේ. අවිද්‍යාව තුළ ඉන්නේ අපි. මෝහය තුළ ඉන්නේ. අවිද්‍යාවෙන් අපි අයින් වෙන්න ඕනේ. මෝහෙන් අයින් වෙන්න ඕනේ. හොඳයි එහෙනම්. අදට નિયમિત ධර්ම දේශනාව අවසන් කරනවා ඊළඟ ධර්ම දේශනාවත් එක්ක සම්බන්ධ වෙනවා මේ ධර්ම දේශනා මාලාව රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා දෙවියන් උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා ආමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා යන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති